ඉරිදා සංග්‍රහය ඉරිදා සංග්‍රහය සුභාවිත ගීතේ මధుර අර්ථ සහ රස භාව විමර්ශනය කරන ඉරිදා සංග්‍රහය ඉදිරිපත් කරන්නේ ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ සමාජ විද්‍යා හා මානව විද්‍යා අධ්‍යනාංශයේ ආචාර්ය ප්‍රනීත් අබේසුන්දර දෑත දිගු කර වැළඳ ගන්නට බලන් ඉන්නවා දින කරත් කන්ද උඩහින් කර තියාගෙන වැහි අඳුරගත් මේ කුලත් මාස දෙක තුන හතර විඩකින් නොනා හිටියට මිහි කතත් කවුරු දන්නේද වැටෙනතුරු අද වැස්ස ඉන්නෙත් උණ අරන් කනිෂ්ක මහේන්ද්‍ර විජයරත්න මේ තරුණයා කවි පොතක් ලියලා තිබුණා වැස්ස ඉන්නෙත් උණ අරන් හැටියට. එම කවියයි මේ ඉදිරිපත් කළේ. ඒ සමග අපි ගීතයකට යොමු වෙනවා. මේ ගීතය ගායනා කළේ අපි ආදරය කළ රුක්මනී දේවී. ඇය ගායන ශිල්පිනියක් වගේම ඉතා හොඳට දැනෙන්න රඟපෑ නිලියක්. PLJ නන්දන කීර්ති විසින් ලියන ලද මේ ගීතය BS පෙරේරා නම් සංගීතවේදියා විසින් නිර්මාණය කළා. එය ඇතුළත් වූයේ වැරදුණු කුරුමානම චිත්‍රපටයටයි. එහි ඇතුළත් මේ ගීතය රුක්මනී දේවිය විසින් ගායන ලද්දක්. Welcome love. දෙවියාට හෝ මිනිසයාට පමණක් අයිති වූවක් නොවේ. ආදරය කෙනෙකුට හෝ බොහෝ අයට පහසුවෙන් මැනීමටද පුළුවන් කමක් නැහැ. මලෙහි සුවඳ මල විසින්ම විහිදුවනු ලබන්නාක් මෙන් ආදරයත් එසේම බහුලව ප්‍රදානය කරනවා. එහෙත් අපි නිබඳව ආදරය අපේ සම්බන්ධතාවන් අනුවම මනින්නට ගොස් එය විනාශ කරගන්නවා. විශාරද සුනිල් අමරසිංහ ගුවන් විදුලියේ සේවය කළ නිෂ්පාදකවරියෙක්. ඒ වගේම ඔහු ගායකයෙක්, සංගීතකරුවෙක්. ඔහු තමන්ගේ ගුරුවරයා වූ මහාචාර්ය සනත් නන්දසිරි සමඟ ගැයූ යුග ගීතයක්. මේ ගීතය ගුරු ගුණ පිළිබිඹු කරන්න. ඉරිදා සංග්‍රහයට අප එකතු කරන්නේ සුනිල් අමරසිංහගේ ජීවිතයේ එක්තරා කඩයිමක් පිරෙනවා මේ 12 වෙනිදාට. ඔහු විසින් ගායන ලද ගීත පැටියක් නිකුත් වන අවස්ථාවක් එය ගුවන් විදුලියේදී තමයි සිදුවන්නේ. එබැවින් එය සිහිපත් කරමින් මහාචාර්ය සමත් නන්දසිරි සහ සුනිල් අමරසිංහ විසින් ගැයූ මේ ගීතය අපේ ඔබේ රසවින්දනයට ඉදිරිපත් කරන්නට කැමැතියි. සරමතු මම සරසවියකේ මට පිළිපුන් අරුතින් පියාලනි ගුරු පියාලනි ගුරු පියවරෝ ඝන දුරක පහන් වේවි සහන් සුවය දිවි මග පෙන්නාවි සත්සර මතු නොව සරතවියති මට පිරිපුන් අරුතින් පියාණනි ගුරු පියාණනි ගුරු පියවරු ගණදුරට පහන් වේවි සහන් සුවයදී මග පෙන්නාවේ කෙරෙහි සසර ලය සුපීලා පුබුදයි ජීවන රන්වස මේලා සිසු ගුරු ගුණ ගෞරව දල්වා නැන ඇස වටවෙමි සිසු කෙරෙහිලා සත්තර මතුනෝ සරසවියකි මට පිරිපුන් අරුතින් පියාණනි ගුරු පියාණනි ගුරු පියවරු ඝන දුරට පහන් සහන් සුවයදී මඟ පෙන්නාවි මං බිය පුතු බැනිවැන්නේ ඒ තෙම සුලවත් හද සංහන්නේ ලෝකතු ගුරු ඇසුරින් පහරන්නේ සතු සරමින් සතනම් වන්නේ සත්තරමතු නොවේ සරසමියකි මට පිරිපුන් අරුති පියාණනි ගුරු පියාණනි ගුරු පියවරු කනදුරට පහන් සහන් සුවයදී මග පෙන්නාවි සත්සර මතු නොව සරසවියකි මට පිරිපුන් අරුතින් පියාණනි ගුරු පියාණනි ගුරු පියවරු ඝන දුරට පහන් වේ සහන් සුවයදී මට පින්නාරේ අයකු තමාට වඩා ආදරණීය කෙනෙක් සොයා ගන්නවා. එක හා සමානව සියල්ලන්ටම ආදරය කළ හැකි. එබැවින් තමා ප්‍රේම කරන තැනැත්තා අන් අයට හානියක් නොකළ යුතුයි. අද ලංකා සමාජය දිහා බලනකොට දැඩි ලෙස හිංසාව පීඩාව දියත් වී තිබෙන අවස්ථා දකින්න පුළුවන්. තරුණ ජීවිත නිකරුණේ විනාශ වෙන්නට ඇයි මේ ඛේදජනක අත්දැකීම් ලබන්නේ? එබඳු අවස්ථාවක දුක වේදනාව, කෝපය, වෛරය ප්‍රේමයෙන් තුනී කරන්නට පුළුවන්. මිල්ටන් පෙරේරා ආදරණීය ගායකේ ලලිත්ස් මෛත්‍රීපාල කියන ගුවන් විදුලියේද සේවය කළ මේ මහා නිවේදකයා හිටිවන කවියාගේ ගීතයක් මිල්ටන් පෙරේරා විසින් ඒ දවස ගායනා කළා ගුවන් විදුලියට. එම ගීතය සංගීතවත් කළේ මොහමඩ් සාලි නම් වූ සංගීතවේදියා විසින්. සොඳුරු ගීයක් අපි රස විඳිමු එම ගීතය. ඔදරේ ආසාවක මුල් කරවි යන තරම් ඇත මගේ සුඳුරේ මාලය ඔබ වෙත තිබුසනේ හසගෙන අටුවා මටද ප්‍රියේ මුලදෙන දෙයකට හඳා පලක් නැත මම මේ සනසන්නා සුදු වෙනා සේමා ඉවමින් ගසක නිති සමන්නතාවක මල් පරවි ආගම ධර්මය ආධ්‍යාත්මික ජීවිතයට ශක්තියක් ලබා දෙන සදහැව භක්තිය වඩවන්න. සමහර ආගම් මූලධර්මවාදී. එය සමාජීය ලෝකය විනාශ කරවන්න. බුදු සමය ඊට වඩා වෙනස්. බුදු සමය වගේම Hindu ආගම, කතෝලික කිතුණු ආගම, ඉස්ලාම් ධර්මය සරතුස්ත්‍ර ආගම මේ ප්‍රධාන ආගම් වලින් ලෝකයේ ජීවත් වෙන ආකාරය කියලා දෙනවා. බුදුන් වහන්සේ ගමන් කළ මාර්ගය අනුව යන මහා සංගරුවනට ආශිර්වාද කරන ගීතයක් ජගත් වික්‍රමසිංහ විසින් ගායනා කළා. එහි තනුවත් ඔහුගේමයි සංගීත නිර්මාණයත් ගායනයත් මේ එම ගීතය. Thank you. සිතින් ලෝ වැඩ සලසන සංසුන් පියොවින් බුදු මඟ එළඹෙන ගුණ පූජිත මහා සංඝ රත්නයට ආශිර්වාද වැඩේවා දලදා පිහිට ලැබේවා සැරියුත් මුගලන් පරපුර රැක එන බෝසත් ගුණ නැන සිහියට නංවන සැරියුත් මුගලන් පරපුර රැක එන බෝසත් ගුණ නැන සිහියට නංවන ධර්ම දූතවර ජන අභිවන්දිත සීලවන්ත මහා සංඝ රත්නයට ආශිර්වාද වැඩේවා දලදා පිහිට ලැබේවා කියවලා සදහම් ලොවට බෙදාලන සම්බුදු සසුනේ පිළිවෙත සුරකින්න දෙවලා සදහම් ලොවට බෙදාලන සම්බුදු සසුනේ පිළිවෙත සුරකින්න ධර්ම වීරවර චිර සම්භාවිත ඥානවන්ත මහසංඝ රත්නයට ආශිර්වාද වැඩේවා දලදා පිහිට ලැබේවා පින්බර සිරිතෙන් ලෝ වැඩ සලසන සංසුන් පියොවින් බුදු මඟ එළඹෙන ගුණ පූජිත මහා සංඝ රත්නයට ආශිර්වාද වැඩිවා දලදා පිහිට ලැබේවා ආශිර්වාද වැඩිවා දලදා පිට ලැබේවා ආශිර්වාද වැඩේවා දලදා පිට ලැබේවා 1957 දී තිරගත වූ අංජලි නම් වූ චිත්‍රපටයට මොහමඩ් රාෆි සහ පිරිස ගැයූ බුද්ධ භජන් ගීතයක් තමයි අප එක් කරන්නේ එදිදා සංග්‍රහයට. න්‍යාය ශර්මා විසින් රචනා කළ මේ ගීතය ජයදේව නම් වූ මහා සංගීතඥයා සංගීතයට හැර වූවා නිර්මාණය කළා. බුදුන් වහන්සේ ගැන ගයන්නේ ඉස්ලාම් බැතිමතෙක් මේ මොහමඩ් රෆි සහ පිරිස. Thank you. کس کو تن من ہر پن کرتا کس کو تن من ہر پن کنج کنج کنجرے کا ندیا کی لہروں کے پائل ندیا کی لہروں کے پائل پال جنک چن نو سن ن چند اپن پنج پنج کنج ہاتوں کی لالی چن برکاری جیون جاون کا چن فرکا جیبندو کرتا کتھو چند منپن کم کن را Oh तन मन